ඇත්තටම මිනිස්සු අල්ලා ගන්නවද කියලා ඇහුවොත් මං කියනවා නෑ කියලා. එහෙනම් ස්වාමිනී මේ ලෝකේ මිනිසුන්ට මොනවද වෙන්නේ? මේ සතරමා භූත තුලින් අට ගන්නා වූ නාම රූප වල ක්‍රම දෙකක් පවතිනවා. එකක් තමයි Taman අල්ලා ගැනීම, අල්ලා ගන්න නැතුව අවවීම. අසු වෙන ක්‍රමයකුත් තියෙනවා මේ ලෝකේ. එහෙනම් අපි අවු වෙන ක්‍රමයක් තියෙනවා. උවමනාවෙන් අල්ලා ගන්න ක්‍රමයක් තියෙනවා. දෙකක් තියෙනවා. අපි කියනවා මම මේ තරම් මාන්සි වෙලා විශාල යුද්ධයක් කරලා මෙයා කසාද බැන්දේ. අල්ලාගත්තා. අරියට වැටහුන්නේ මේ දුක මොනවා කරන්නද අම්මා තාත්තා කියපු නිසා මම හවුනා. ඒ කියන්නේ මෙයා අල්ලලා නැහැ. අවු වෙලා. එහෙනම් මේ ලෝකේ නාම රූප වලට ක්‍රම දෙකක් තියෙනවා. අවු වෙන ක්‍රමයකොත් අල්ලා ගන්න ක්‍රමයකොත් තියෙනවා. දැන් අල්ලා ගන්න ක්‍රමයට තථාගතයන් වහන්සේලා ධර්මයක් දේශනා කරනවා. අත්හැරීමේ ක්‍රමයක් දේශනා කරනවා. අල්ලාගත් එකට උත්තරයක් තියෙනවා අත්තරීමේ ක්‍රමයක්. අවුවෙන එකට මොකද්ද තියෙන්නේ? අවුවෙන එකට ක්‍රමයක් නැහැ. ඒකට තියෙන 100. අවුවෙච්ච බව දැනගෙන හිඳීම විතරයි ඒකේ නිදාස් වෙන්න තියෙන ක්‍රමය. ඒ දෙකම තථාගතයන් වහන්සේලා දේශනා කරනවා. අල්ලාගත්තද දාන පාරමිතාව කරන කොටගෙන අත්තරින්න. අල්ලාගත්තේ නැහැ භාග්‍යතුන් වහන්සේ. අවුනා කමන්නේ. අවුවෙච්ච බව දැනගෙන 100න් ඉන්න. ඒකට උත්තරේ ඒ බව දැනගන්න. ඒක තියා වෙනස්ද? නෑ නෑ. අහු වෙන බව දැනගෙන සිහියෙන් ඉන්නකොට නැවත අහු නොවන්නේ කොහොමද? අල්ලා ගන්න එක උවමනාවෙන් කරන එක. අවුවෙන එක උවමනාවක් නැතුව ඉබේ වෙන එක. ඉබේ වෙන්නේ හැයි? විද්‍යාව අවිද්‍යාව බවට පැවතුනොත් විතරයි ඒක වෙන්නේ. 80ෙන් තමයි ඒක වෙන්නේ. 100 තුල අහුවෙන්නේ නැහැ. 100 තුල අල්ලා ගන්න පුළුවන්. හැබැයි අල්ලා ගැනීම සිදු වෙනවා නම් ඒකේ අත්හැරලා තමයි නිදාස් වෙන්න ඕනේ. හැබැයි 100ෙන් කරන්න පුළුවන් අහුවෙන එක නවත්තන්න විතරයි. ඉබේ අහුවෙන එක 100ෙන් අවුෙන්නේ නැතුව ඉන්න පුළුවන්. හැබැයි අල්ලා ගැනීම යවමනම් කරන එක. එහෙනම් 100න් ඉන්න කට්ටිය බලෙන් අල්ලා ගන්න අවස්ථා තියෙනවා. එයා වොමනාවෙන් අල්ලා ගන්න, උපාදානය කර ගන්න. අතහැරීම සිහියම තමයි කරන්න ඕනේ. සිහිය වඩන්න ස්වාංශේ කිව්වොත් කොයි ආකාරයේ පහසුයි. සිහිය දිනු කරන්න. සිහිය වඩන්නත් බෑ, දිනු කරන්නත් බෑ. මේක අලුත් එකක්. මේක සමාධියට අදාළ එකක්. සිහිය වඩන්නත් බෑ, දිනු කරන්නත් බෑ. දියුණු කරන්න ක්‍රමයක් තියෙනවනම් භාග්‍යතුන් වහන්සේ දියුණු වෙච්ච ක්‍රමයේ මනින්ද ප්‍රතිශතවලට මීටරයක් දෙනවා. කිසිම සූත්‍රයක දේශනා කළා නැහැ. 100 ප්‍රතිශතවලින් මනින්නේ මේමයි 100 මේ මේ මට්ටම් වල තියෙන්න ඕනේ මේ මේ සිතුවිලි මතුවෙනවා කියලා එම එකක් දේශනා කළා නැහැ. එහෙනම් 100 මනින්න බෑ. එතකොට 100 පිළිබඳ භාග්‍යතුන් වහන්සේලා දේශනා කරන්නේ මොන වගේ ධර්මයක්ද? පවත්වීම. 100 පවත්වන්න කියලායි කියන්නේ. ඒ කියන්නේ 100 තියෙනවා. ඒක පවත්වා ගන්න අපි දක්ෂ නැහැ. ඒ දක්ෂකම විතර හදන්න. සක්කෝ ගුණය හදන්න කියලා කියන්නේ කර්ණීයමෙත්ත සූත්‍රයේ පළවෙනි ගාථාවේ පළවෙනි පදේ. කර්ණීයමෙත්ත සූත්‍රයේ ගාථා ටික නැවත අහන්න. හැම වචනයක්ම වෙන වෙනම දේශනා කරලා තියෙනවා. සෝවාන් වෙලා සකෘදාගාමීලා අනාගාමීලා රාත් වෙලා නයිජාත ගබ්බසේයම් පුනරේතීති වෙනකම්ම ලස්සන්ට මාර්ගඵල අටම කියලා තියෙනවා. මාර්ග හතරයි ඵල හතරයි. 100 හැම තුලම තියෙනවා. හැබැයි ඒ 100 පවත්වන්නේ ප්‍රශ්නේ එතන තියෙනවා. 100 පවත්වන්නේ නැහැ. කොහෙතර දුවන් දැරලා නිකා ඉන්නවා. මෙතන 100 දෙනවා අතෙන් යනකොට ඒ 100 නැහැ. පවත්වන්නේ බුදුන් කියන මානෙනි 100 පවත්වන්න. 100 පීඨන්න. 100 වඩන්න බෑ. වඩනවා නම් මනින්න ක්‍රමයක් කියන්න ඕනේ. ස්වාමිනී වඩන්න කිව්වා දැන් වැඩුවා කොච්චරක් වැඩිලා තියනවද? උත්තරයක් නැහැ. ඒකට උත්තරයක් නැහැ. ස්වාමීන් වහන්සේට මම දේශනා කරනවා මේ සිහිය කියන එක දැන් මෙතන තියලා දැන් සිහිය ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ මෙතන සිහිය පැවැත්වුවා නම් හැම වෙලාවෙම මෙතන සිහිය තියාගන්න. නෑ නෑ නෑ ඒක වැරදි. ඒක වඩපු නැති කෙනෙක් කියන එක. නේද? නාස්තුඩේ සිහිය පවතිනවා කියලා යම්කිසි කෙනෙක් කියනවා නම් ඒකාන්ත වශයෙන්ම යා මාර්ගේ වඩලා නැහැ. කිසිම සැකයක් නැතුව ඒක විශ්වාස කරන්න. යා මාර්ගේ වඩලා නැහැ. දැන් අපේ හාමුදුරන්ට කකුල රිදෙනවා. කකුල රිදෙනවද? රිදෙන බව දැනගත්ත සිතවිල්ල රිදෙනවද? සිතවිල්ල මේ චෛතසිකයට තියෙන ධාරිතාව අඩු වැඩි වෙනකොට තමයි මේ වේදනාව, සනීපය, දුක, සන්තෝෂය, ඇඟීම ඒ හැම එකක්ම වෙනස් වෙන්නේ. ඒ ධාරිතාවට අනුව ඒක වෙනස් වෙන්නේ. දැන් අංශභාග ගැදිච්ච කෙනාගේ කකුල කපල සුද්ධ කරනවා. රිදෙනවද? දැන් එයා කියන්නේ නැහනේ මේ කකුල රිදෙනවා කියලා. එතකොට හොඳට දැනීම තියෙන කෙනාට විතර නේද රිදෙන්නේ. එතකොට රිදෙනවද රිදෙන බව දැනගත්ත නිසා රිදෙනවද? එතකොට සිතවිල්ලන වේදනාව තිබිලා තින්නේ. එහෙනම් නාස්තුඩේ සිත තියෙනවද? නාස්තුඩේ සිත තියෙන බව එයා දැනගෙන ඉන්නවද? එතකොට දැන් සිත කොහෙද තියෙන්නේ? දැනගෙන මේකවත් දන්නේ නැහනේ. සිත නාස්තුඩේ නෙමෙයි තියෙන්නේ. නාස්තුඩේ තියෙනවයි කියලා මම එකක් අල්ලාගෙන ඉන්නවා. එතනත් අල්ලා ගැනීමක් නිසා. සිතට ඉන්න තැනක් නැහැ. ඒකංචරන් දුරංගමං අසරීරංග වාසයන්. ඉන්න තැනක් නැහැ. ඉන්න තැනක් නැති කෙනෙකුට ඉන්න තැනක් අදලා දෙනවා. එතන යයින්නේ එතන ඉන්නේ එක තප්පරයක්වත් ඉන්නේ එතන ඉන්නේ නැති කෙනා එතන ඉන්නවයි කියලා මම එකක් ඉතන නිසා එතන යා ඉන්නවා. ඉතන නිසා. මට পদවියක් තියෙනවා. මේ ප්‍රදේශයේ සංගනායක පද ඇත්තටම තියනවද? නෑ කොයිද තියෙන්නේ ඔළුවේ තියනවාද බඩේ තියනවාද පපුවේ තියනවාද කකුල් අතපය වල තියන කොතනද තියෙන කය කිසිම තැනක කය නෑ හැබැයි මම කියනවා මම තමයි මේ දිස්ත්‍රික්කේ මහානායක ආම්දුරු කොයිද තියෙන්නේ ඒක හිතේ චෛතසිකයක් ඒ චෛතසිකේ තියෙන තාක්කල් পদවිය තියෙනවා එතන මං වගේ නෑ මේ වගේ ආර්ය ශ්‍රාවක ඉදිරියේ මොකවත් මට পদවි නෑ සාමණේර වෙලා මං හැමෝටම උපස්ථාන කරන දැන් পদවියට මොකද උනේ අර සිතවිල්ල තිබිච්ච පදවිය ගැලවිලා ගියා. සිතවිල්ල ගියා. සිතවිල්ල තුල තියෙනවා සිතවිල්ල තුල නැහැ. එහෙනම් මේ චෛතසික නිර්මාණය වෙන එක චෛතසිකයක් අරාමයි මේක නවත්තන්න ඕනේ. බුදුවරු තේරුම් ගත්තා මේක. නැති චෛතසිකයට දුන්න කමාන්ඩ් එකක් තියෙනවයි කියලා. දැන් තියෙන එකේ ඉන්න කියලා කිව්වම දැන් ඉන්නවා යා. මේ විද්‍යාව තේරුම් ගත්තේ බුදුහාමුදුරුවෝ. අදවත ආශ්‍රිතව අදපණක් පමණ අඩපණක් පමණ ලේ ඇසුරු කරගෙන සිත පවතිනවනේ නාස්තුඩේ සිත කොහොමද තියෙන්නේ නාස්තුඩේ සිත කොහොමද තියෙන්නේ එහෙනම් මේ නාස්තුඩේ සිත පීඩන්නේ සිත නැහැ නමුත් නාස්තුඩේ සිත තියෙනවයි කියලා එකක් හිතුවාම දැන් නාස්තුඩේ තියෙනවා දැන් සමාධියේ සිත තියෙන්නේ කොයිද සමාධිය සිත කොයිද තියෙන්නේ? යම් අරමුණක් පුරුදු කරනවාද ඒ අරමුණ උත්තරේ වැරදි. සමාධිය සිත කොයිද තියෙන්නේ? ඈ? ඒත් උත්තරේ වැරදි. සමාධිය හරියටම හරි. සමාධියේ සිත තින්නේ සමාධියමයි. ඒකට තැනක් නැහැ. ඇයි? සමාධිය ඉන්න කෙනා දන්නේ නැහැ මොකවත්. සිත නිවිලා. එතකොට දැන් සිත තියෙන තැන දන්නේ කොහමද? කොයිද සිත තිබුණේ? සමාධිය තිබුණේ. කොයිද හිටියේ? සමාධිය හිටියේ. සමාධිය ඉන්න කෙනාගේ සිත සමාධියමයි තියෙන්නේ. වෙන කොහෙවත් තියෙන්නේ නැහැ. ඒකට තැනක් කියන්න බෑ. සිතවිලි රහිත වෙලා. සරල දේවල්, පුංචි දේවල්. අපිට ප්‍රඥාව නැති නිසා අපිට ඒක වැටහෙන්නේ අපට වැටහෙන්නේ වෙන විදියකට වැරදි ලෙස. ඒකට හේතුව ප්‍රඥා පාරමිතාව අඩු වෙලා සීය අඩු වෙලා කමඨාන් නිවැරදි ලෙස වඩන ප්‍රමාණය අඩු වෙලා ඒ කාලෙත් මේ ප්‍රශ්නේ තිබුණා රාදවල් දෙකේ වැඩුවා නිතරම වැඩුවා මාස ගණන් වැඩුවා නිදා ගන්න නෑ මේක වඩලා මිසක් මං අත්තරින් නෑ කියලා චක්කුපාල වැඩුවා රාත් වෙලා තමයි නැවතුනේ අද වීරිය නෑ නිතරම අපේ ඉස කොට්ට පැදුරු හොයනවා. සැප හොයනවා. පාසුකම් හොයනවා. විවේකේ හොයනවා. මාර්ගත් ප්‍රමාද වෙලා ඵලයක් ප්‍රමාද වෙලා එන්නෙන්ද තියෙන දැනුමත් තීන මිදියට අවු වෙනවා. දැන් නාස්තුඩේ මෙතන සිත තියෙනවා. හරිද? නාස්තුඩේ සිත තියෙනවා. ඕම තියාගෙන ඉන්නකොට එකපාරට නාස්තුඩ කපනවා. කපලා සිත දැන් එළියට ගන්න පුළුවන්ද බැරිද? දැන් මේ මනුස්සයා මැරෙන්න එපා. මැරෙන්නේ නැහනේ. ඒතකොට සිත නාස්තුඩේ තිබිලා නැහනේ. විඥානය එළියට ගියොත් මරණේ. දැන් මේ මනුස්සයා ජීවතුන් අතර ඉන්නවනේ. බෙහෙත් දාලා ආයෙ ආවිලා ආයෙ භාවනා කරනවනේ. ඒ කියන්නේ සිතවිල්ල පමණ නේද එතන තිබිලා තියෙන්නේ. අදරදාස මේ මට එක ස්වාමීන් වහන්සේ නමක් ඔය කමඨහනක් දුන්නා මේ කියන්නේ අර කන අරමුණු කරන්න කියලා. කන අරමුණු කරන්න කියලා. ඒක උන්වහන්සේ පහදලා දුන්නෙත් නෑ. මම ඉතින් වීරි කරනවා වීරි කරනවා ඉතින් එහෙම එකක් මේ සෑහෙන කාලයක් ගියන් පස්සේ මම නිකන් හඳුනගත්තා අරමුණු කරන්න කියන එක හිත පිහිටවන්න. හිතක් පිහිටවන්න කියන්නේ දැන් කණේ සුවඳනේ දැන් ඇහෙන තැනක් තියෙනවානේ. දැන් අපිට බාහිරින් එන එක නැතුව මේ වැරදි ලෙස එක ආලා තියෙනවා. අරමුණු කරනවා කියන එක කොහොම ලස්සන කමටාන. අපි දැන් කියන්නේ සිත පීඩන්න කියන එකනේ. පීඩනවා කියලා කියන්නේ අර කියන කාරණාවට ගිල මෙම නවත්තනවා කියන එක පීටනවා. අපි කියන මේ ගල හැවිලා මෙතන පීටියා. ඒ කියන්නේ මෙතනද බැලන්ස් වුණා කියන එක පීටියා. අරමුණ කියලා කියන්නේ අර මුණ මුණ කියලා කියන්නේ මූණත කියන එක. ඒ කියන්නේ මේකට මූණලා හින්නවා කියන එක තමයි පෙන්වන්නේ. පීටනවා කියන එක නෙමෙයි. අර මුණු කරනවා අපි කියන අරක අරමුණු කරලා කරන්න. ඒ කියන්නේ අරකට මූණලා අර මූණට අර අර අර කියලා කියන අරකට අරකට මූණලා කරනවා කියන එක. ඒක වෙනුවෙන් කරනවා කියන එක. ඒ නිසා කරනවා කියන එක. ඒ වචනේ නියමටම ඒකේ අර්ථය තියෙනවා. ඒ ඒ අර්ථය වැටහිලා නැහැ. දැන් ඔය සමහර ස්වාමීන් කියන මේ මම රුවන්වැලි සෑය ළඟට ගියාම මට රුවන්වැලි සෑය අරමුණු කරන්න පුළුවන් කියලා. ඒකේ තේරුම රුවන්වැලි සෑය අරමුණු කරනවායි කියලා කියන්නේ ඒක ඒක පිළිබඳ තිබෙනවා නේද? සිතේ රූපයක්, ඡායාවක්, නිර්මාණයක්. ඒක එයා තුලින් මතක් වෙනවා. මතක් වෙනකොට එයා හිතනවා අර ඈත තියෙනනේ කිලෝමීටර් 200කට විතර ඈත රුවන්වැලි සෑය. ඒ රුවන්වැලි සෑයට සිත හරමුණු කරලා මම බලාගෙන ඉන්නවා. දැන් පිටට සුද්දෙක් එනවා. රුවන් වැලි සෑය අරමුණු කරන්න. වාන රුවන් වැලි සෑය කියන්නේ කන එකක්ද බොන එකක්ද අඳින එකක්ද මිනිසෙක්ද? අපි කියනවා මේ මිස්ටර් රුවන් වැලි සෑය අරමුණු කරන්න. ආ මිස්ටර් රුවන් වැලි. දැන් මේ මිනිසාට පේන්නේ පිරිමි රූපයක් නේ. ඇයි මිස්ටර් රුවන් වැලි සෑය කිව්වම එයා හිතනවා එයා අනිවාර්යෙන් පිරිමි මිනිසෙක්. ඇස කන ඔක්කොම තියෙන මිනිසෙක් වෙනවා. අපි කියන රුවන් වැලි සෑය දැක්කද? නියමට දැක්කා. කොයි වගේද? අඩි 6ක් විතර උස දවන්ත පුරුෂයෙක් සුදුම සුදු ඇයි එයාගේ රටේ මිනිස්සු සුදුනේ සුදු පාට කෝට් එකක් ඒ මැඳලා ලස්සනට ඉටගෙන වාදියා බලාගෙන හිටියා. දැන් මේක හරිද වැරදිද? සම්පූර්ණ වැරදි. ලංකාවේ මිනිස්සුන්ට කියන රුවන්වැලි සෑය අරමුණු කරන්න කියන මොන පාටද? අඩි 10ක් විතර උසයි. සුදුම සුදු පාටයි. කොත්රාජාන් වහන්සේ දිලිසෙනවා. මිනිස්සු සාදුකාර දෙනවා. දැන් එයා කියන්නේ අර කතාවට ආත්පසීම වෙනස් එකක් නේ. ඒ කියන්නේ මේක අරමුණු වෙලා නැහැ. සිතේ තියෙන මතකයන් අවදි වෙලා ඒ මතකයන් මත සිය පීඨවලා තියෙනවා යා. අරමුණු කරනවා කියන එක වෙනම සබ්ජෙක්ට් එකක්. අපි අනාගතේ අරමුණු කරන්නේ කොහොමද කියලා බලමු. ඒ අරමුණු කරාම එතන තියෙන දේ එහෙමම මෙතනට එනවා. දැන් අපේ හාමුදුරු දැකපු නැති තැනක් තියෙනවා. කොයිද දැකපු නැති තැන? අපි කියනවා මේ අම්බන්තොට ආවල් විහාරස්ථානය. කියලා අපි කියනවා. දැන් ආවල් විහාරස්ථාන ඔබ වහන්සේ දැක්කද? ඇයි දැක්කේ නැත්තේ? ආවල් කියනකොට එතනට නමක් නැහැ. ඒ නිසා මේක කෝකද අරකද මේකද අර ගල දන්නේ එතකොට එහෙම කියලා එකක් දෙනවා. අරමුණ කරාම අපේ සිත අරකට මූණ කරනවා. අර අරට මූණ කරනවා. අරමුණ කරනවා. කරලා ඉවර වෙලා මේ කයේ තියෙන ප්‍රාණය මේක අර තරංගය ඔස්සේ අරකට යවනවා. දැන් යවන්න යවන්න කය මෙතන තියෙද්දි අතන වෙනම එකක් නිර්මාණය වෙනව නේද? ඒ කියන්නේ දැන් කයට ඇයෙන්නේ හැයි. ප්‍රාණ ශක්තිය තියෙන නිසා. කයට පේන්නේ හැයි. ප්‍රාණ ශක්තිය තියෙන නිසා. රස දැනෙන්නේ ඇයි? ඒ ප්‍රාණ ශක්තිය. එහෙනම් මේ ප්‍රාණ ශක්තිය අඩු වුණොත් මොකද වෙන්නේ? දැඩි සත්කාරයක කියන ඕම ඉන්න ඉර්ථගෙන. ඈට ඉන්ජෙක්ෂන් එක තියලා අනිනවා ඒ තෑවන්න. ඇයි? ඒක වාණ්ඩව ශක්තිය නැහැ. එහෙනම් ශක්තිය තිබුණොත් තමයි පේන්නේ දැනෙන්නේ, ඇඟෙන්නේ, සිතෙන්නේ කියන අපි දන්නවා. ශක්තිය අඩු වුණොත් මොකවත් නැහැ. අතහරගෙන මෙහෙම අයින්නවා. මොකවත් නැහැ. ඇයි? දැනෙන්නේ ශක්තිය නැහැ. එතකොට මේ ශක්තිය නිසා නේද පේන්නේ? මේ ශක්තිය වෙන තැනක තිබුණොත් පේන්න ඕනේද නැද්ද? අර අරමුණු කරපු තැනේ ශක්තිය වැඩි වෙන්න වැඩි වෙන්න එතන තියෙන දේවල් ඔක්කොම ලයිව් පේනවා. ඊට පස්සේ අපේ ආම්දුර වඩම්මනවා එතනට. ඔබ වහන්සේ අරමුණු කළේ මේකට. අපේ ආම්දුර මේක දැක්කා. සංඝාවාසය. මේක පිටිපස්සේ තියෙන්නේ. බලන්න පිටිපස්සට පඩිය දෙවෙනි පඩිය කැඩිලා තියෙනවා. බලනකොට කැඩිලා. දැන් ඒක තමයි හරමුණු කරනවා කියන්නේ. ඒක ගැඹුරු විෂයක්. ඒක මේ වඩන්න ඕන එකක්. සෑහෙන කාලයක් යන එකක්. මාස 3ක් 4ක් වඩන්න ඕන එකක්. දැන් ඒම හරමුණක් දෙය කියලා තියෙන්නේ. නෑ. මොකද්ද මේ හරමුණ කියන එකවත් හරියට දන්නේ නැහැ. ඒක කමටණක් වශයෙන් වඩන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. අරමුණක් කෙරුවාම ඒක තුලින් ඇතිවෙන ප්‍රතිඵල මොනවද කියලා දන්නේ නැහැ. අද්දකින් මොකවත් කියලා නැහැ පොතේ. ඒ අරමුණ දේශනා කරන කමඨාන දෙන කෙන හදන්නෙත් නැහනේ. එතකොට වඩපු නැති එකක් දුන්නාම ඒක අරගෙන වඩන්න අපි මොනතරම් මෝඩ වෙන්න ඕනේද? අපි පක්නාන්න එපායි. අරමුණ කියන්නේ මොනවද? අරමුණේ ඉන්න කියන්නේ ඔබ වහන්සේ හිටියත් මට මොකද වෙන්නේ? ඔබ වහන්සේ හිටියානේ ඒ අද්දකින් කියන්න මට මට දැනගන්න ඕනේ. එහෙම අපි ආන්නේ නැහනේ. ඔබ වහන්සේ ගියද කුණාගල? කුණාගල තවම කොහමද අපි ආන්නේ? ඊයමට නිකන් පිට්ටනිය වගේ. තවම පිට්ටනිය වගේද? සැකයක් තියෙනවානේ අපට. ගිහිල්ලා බලනකොට පිටේ නෙමෙයි ඒක ගොඩ නැගිලා තියෙනවානේ සෑහෙන්න. එන යම් කිසි කෙනෙක් කමටාන දෙනකොට අපේ හාමුදුරනේ. ඇයි? මොකටද? කොහමද? එම් හාන්න එපා. බුදුහාමුදුර කියනවානේ ඒව හාන්න කියලා. ඇයි? මොකටද? කොහාටද? මොකටද එම් හාන්න එපා අපි ප්‍රශ්න. අපි මොකවත් අහන්නේ නැහැ නේ. ඒම සාදුකාර දෙලා එම ගන්නවා. මේකට කියන්නේ අමූලික ශ්‍රද්ධාව නෙමෙයිද? කාලයට ගැලපෙනවද? මේක තර්කයට ගැලපෙනවද? ශාස්ත්‍රුන් වහන්සේ කෙරේ තියෙන ශ්‍රද්ධාවටද මම පිළිගත්තේ. මට මේක විශ්වාස කරන්න පුළුවන්ද? මගේ ප්‍රඥාවට මේක වැටෙනවද? මේව මොකවත් අපි අම්ඳුන අහලා නැහෙනි. මොනවා එකක් කිව්වම එහෙමම ඒ කාලේ තිබ්බ දැනීම තමයි ස්වාමීන් ස්වාමීන් ගන්නන්නේ කය මත සිහිය පිටවන්න කියන්නේ කය අරමුණු කරන්න කියලා අදහස නෙමෙයි කය මත ඒකයි මම කිව්වේ මේක වඩාගෙන යනකොට දේශනා වෙනස් වෙනවා කමඨාන් අවවාද අනුශාසනා වෙනස් වෙනයි. ඒ වැඩෙන වැඩෙන පොඩට පොඩට අපි මේක පොඩ පොඩ දේශනා කර කර කර ධර්ම ගෙනියනවා. ගෙනියලා ගෙනියලා නිරෝධ කරලා දානවා. කෙනා හින්නවා. ප්‍රශ්න නෑ යාට. එයා නිවිලා. හැබැයි ඒක එකපාරටම දෙන්න බෑ. අර ඔරිජිනල් එක තේරුම් ගන්න බෑ. පොඩ පොඩ ගෙනියන. සමහර කට්ටිය ඉන්නවා. ගොඩාක් ප්‍රඥාව තියෙන. එක සොට් එකෙන් වැටහෙනවා මේක. ඒ කට්ටියට එච්චර මාන්සි නෑ. පොඩි සරල බණක් විනාඩි 15ක් කිව්වම ඇති. කියනකොටම කියන ස්වාමීන් ඉතුරු ටික මට වැටෙනවා මේ මම වඩලා ඇවිල්ලා ඔබ වහන්සේ හම්බෙන්න. කිව්වා එයා කොහේ හරි ගාක් යට ඉඳලා වඩනවා. එයා බලන්න ඕනෙත් නෑ. එයා ඒක වඩනවා. සමහර අයට කමඨාන දීලා කමඨාන වඩනවාද කියලා අහන්න ඕනේ. ඒ අහන අහන තැන එයා කියන්නේ වැරදි එකක්. ඊට ඒක ආයි නිවැරදි කරනවා. නිවැරදි කරලා ඊට අහනකොට ආයියට තේරිලා තියෙන වැරදි එකක්. ඒ කියන්නේ එක කමඨාන යට තේරුම් ගන්න බණවාර 20ක් විතර කියන්න ඕනේ. ඊට පස්සේ යට තේරෙන්නේ. තේරුණ එක වඩන්න ගියාම ගණවර 500ක් විතර කියන්න ඕනේ. ඒත් වැටෙන්නේ තරහා වෙලත් යනවා යා. ඒක වටහා ගන්නෙම නෑ. හුන්ටට හා ගන්න. ආගත්ත දේ හුන්ටට තේරුම් ගන්න. තේරුම් ගත්ත දේ වඩන්න. වඩලා ප්‍රත්‍යක්ෂ වෙන දේ ආගත දේ එකද කියලා සංසන්දනය කරන විපස්සනාව.